පවතිනවා. ඒ කුමක් නිසාද? පිනතුනේ අපි මුලින්ම සිහිපත් කළා ප්‍රතිපත්ති පූජාව කියන්නේ කුමක්ද? ගුණ නුවණ දියුණු කිරීම. ඉතින් ගුණ නුවණ දියුණු කරන්නට නම් මූලික වශයෙන් ගුණය සහ නුවණ පිළිබඳව අපිට යම්කිසි අදහසක් ඇති කරගන්නට ඕන. ඒ පිළිබඳව යම්කිසි ඇගයීමක් අපේ මනසේ ඇති වෙන්නට ඕන. දැන් අපේ මනසේ තියෙන එක්තරා ස්වභාවයක් තමයි හොඳ හෝ වේවා නරක හෝ වේවා අපේ මනසින් ඇගීමට ලක් කරනවා නම් එය අනුක්‍රමයෙන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. හොඳ වුණත් නරක වුණත් යම් කිසි කෙනෙක් වැරදි දෙයක් අපි හිතමු කෙනෙක් මත්පැන් පානය කරනවා ඔහුගේ මිත්‍රයෙක් කල්පනා කරනවා මේ සමාජශීලී වෙන්නට නම් මත්පැන් ටිකක් නොබී බෑ. එහෙම නැති වුණොත් අපි සමාජයෙන් කොන් වෙනවා. මත්පැන් ටිකක් බිව්වොත් තමයි සමාජයත් එක්කලා එකට ඉන්න පුළුවන්. දැන් ඔහුගේ මනසින් ඔහුට නොදැනුවත්ව අර මත්පැන් පානය කිරීම ඇගීමට ලක් වෙනවා. එතකොට වැඩි කල් යන්න මත්තෙන් ඔහු මත්පැන් බොන කෙනෙක් බවට පත් වෙනවා. දුම් වැටි උරන ඉරීමත් එහෙමයි. බුලත් පිට කෑමත් එහෙමයි. මේ හැම දෙයක්ම කවර දෙයක් හෝ අපේ මනසින් ඇගීමට ලක් වෙනකොට තමනුත් එබඳු කෙනෙක් බවට පරිවර්තනය වෙන්නට හේතුවක් වෙනවා. ඉතින් අපිට යම් කිසි කෙනෙකුගේ ගුණය අවංකව අගය කරන්නට පුළුවන් නම් ඒ ಗುಣ ඇගීමට අපට පෙළඹෙන්නට පුළුවන් නම් ඒ ಗುಣ ඇගීම අනුක්‍රමයෙන් අපේ චිත්තසංතානයේ ಗುಣ වැඩෙන්නට හේතුවක් වෙනවා. දැන් අපි පුංචි කාලේ මේවා අපේ මව්පියෝ වැඩිහිටියෝ අපේ සංස්කෘතිය තුලින් ලැබපු ආభాසයත් එක්කලා ඒ අය දැනගෙන හෝ නොදැනගෙන හෝ මේ ප්‍රතිපත්ති දරුවන්ට පුහුණු කළා. පුංචි කාලේ ඉඳලා බුදුහාමුදුරන්ට වඳින්න පන්සලට යන්න හාමුදුරන්ට වඳින්න. එතකොට ඒවේ අරුතක් දැනගෙන කරනව නෙමෙයි. අපිත් පුංචි කාලේ බුදු පිළිමයට තමයි වැඳේ. හැබැයි කාලයක් යනකොට අපි ඉගෙන ගන්නවා පිළිමෙට වැඳලා වැඩක් නැහැ. මේ ගලෙන් සිමෙන්තියෙන් හදපු එහෙම නැත්නම් ලෝහ වලින් හදපු පිළිමයකට නෙමෙයි වඳින්නේ බුදුහාමුදුරන්ගේ ගුණයටයි. එතකොට ඒ අවබෝධය ඇති වෙනකොට තමයි ගුණය සිහි කරගෙන වඳින්නේ. ඒ ගුණය සිහි කරගෙන වඳිනකොට අපිට පිළිමෙද, චෛත්‍යද, බෝධියද කියන එකේ තරම් වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම කාලයක් ගිහිල්ලා ගුණය නුවණ අපේ මනසේ වැඩෙනකොට අපිට ඉන් ඔබ්බට අමුතුවෙන් මලක් පහනක් නොතිබුණාට බුදු ගුණ සිහි කරන්නට බාධාවක් නැහැ. නමුත් එතනට පැමිණෙන තෙක් ඒ පුද්ගලයාට අනුක්‍රමයෙන් මනසේ ගුණ නුවණ අවදි කරගන්නට මල් පහන් සුවඳ දුම් ආහාර පාන සිවුරු පිරිකර මේවා යම් ප්‍රමාණයකට උපකාර වෙනවා. එතකොට ඒවා පූජා කිරීමෙන් සාංශාරික වශයෙන් යම්කිසි වේදිත සුඛයකුත් ඒ අයට ලැබෙනවා. ආහාර පාන පූජා කිරීම නිසා සසර ගමනේ ආහාර පාන ලබන්නට එය හේතු වෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ගුණය සිහිපත් කරගෙන ඒ තථාගතයන් වහන්සේ කාය ශක්තියෙන් අසීමිතයි, චිත්ත ශක්තියෙන් අසීමිතයි, ඒ තථාගතයන් වහන්සේගේ කායික මානසික ශක්තිය ඥාන ශක්තිය කුරා කොහඹ වාගේ පටන් දෙව් බමුණු දක්වා සියලු සත්වයින්ගේම යහපත පිණිසයි වැය කළේ ඒ තථාගතයන් වහන්සේ වෙනුවෙනුයි කාය ශක්තිය වඩවන චිත්ත ශක්තිය වඩවන මේ ප්‍රණීතවත් ආහාර පාන පූජා කරන්න කියන මේ අවබෝධය ඇති කරගෙන බුදුහාමුදුරන්ගේ ගුණය හරියට සිහි කරගෙන අපට ආහාර පාන පූජා කරන්න පුළුවන් නම් ඒ පූජා කරන වාරයක් වාරයක් පාසා තමන් සතු කාය ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස යෙදවිය යුතුය. බුදුරජාණන් වහන්සේ එහෙමයි කළේ. උන්වහන්සේ වෙනුවෙනුයි අපි මේ පූජා පවත්වන්නේ. ඒ නිසා මමත් ඒ විදිහට කරන්නට ඕන කියන මේ ආකල්පය අනුක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට පහනක් දල්වනකොට තථාගතයන් වහන්සේ අවිද්‍යාන්ධකාරය දුරු කරලා ප්‍රඥාවෙන් මනස ආලෝකමත් කළා. ඒ ලෝකෝත්තර ප්‍රඥාව තමන්ගේ චිත්තසංතානේ අවදි කරගෙන අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන්ගේ සිත් සතන් තුළ ප්‍රඥාව අවදි කරන්නට සමත් වුණා. ඒ තථාගතයන් වහන්සේටයි අඳුර දුරු කරන මේ ප්‍රදීපය පූජා කරන්නේ. මේ අදහසින් නැවත නැවත පහන් ආලෝකයේ පූජා කරනකොට කලක් යද්දී ප්‍රඥාව ගැන හිතන්න ප්‍රඥාව ගැන උනන්දු වෙන්න ප්‍රඥාවේ ගති ලක්ෂණ තේරුම් ගන්න ඒ ප්‍රඥාව අපේ චිත්තසංතානයේ ටිකෙන් ටික අවදි වෙන්නට ඒ ප්‍රතිපත්ති ක්‍රමය හේතුවක් වෙනවා ප්‍රඥාව වැඩෙන්නට. ඊළඟට සිසිල් පෙන් පූජා කරනකොට බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික ගුණය ඊළඟට මල් පූජා කරනකොට සීල සුගන්ධය ගුණ නැමැති වර්ණය ප්‍රඥාවෙන් විකසිත වූ ස්වභාවය මේවා එකින් එක එකින් එක සිහිපත් කරමින් අපට බුද්ධ පූජාවක් පවත්වන්නට පුළුවන් නම් ආමිස පූජාවක් හැටියට ඒ ආමිස පූජාව අනුක්‍රමයෙන් Tamanගේ චිත්තසංතානය තුළ ගුණනුවණ අවදි කරගෙන ප්‍රතිපත්ති මාර්ගයට අවතීර්ණ වෙන්නට ප්‍රධාන සාධකයක් වෙනවා දොරටුවක් වෙනවා අන්න ඒ විදිහටයි ආමිස පූජාව ප්‍රතිපත්තියට උපකාර